ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ කොළඹ හත බෞද්ධ ලෝක මාවතී ශ්‍රී කල්යාණ ධර්ම යෝගාශ්‍රමය අධිපතිව වැඩ විස අපවත්ී වදාළ කෝට්ටේ දේවානන්ද ස්වාමීන් වහන්සේ සූත්‍රයේ දැන් අපි සෑහෙන දුරක් ආවා. මේ අග්ගඤ්ඤ සූත්‍රයේ අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ජීවිතයේ පිළිබඳව නිශ්‍යාකාර නිවැරදි විදිහට හිතාමතා ගැනීමට උදව්වක් මේ සූත්‍ර විස්තරයෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕන. ඒ මොකද අපි ජීවිතය පිළිබඳව අපේ වැටහීම හරියාකාර නැති නිසා අපි ජීවිතයේ අරගෙන පිළිබඳව අරගෙන තිබෙන නිගමන සම්පූර්ණ අපට අහිතකර නිගමනයි අපි අරන් අහිතකරේ ජීවේ බොරු නිගමන. ඒවා කොහොම වැරදි. මේ වැරදි ක්‍රමය අපිට සාමාන්‍ය ගොඩින් මලින් කිව්වට මොකද පිළිගැනින්නේ නැහැ. ඒ තරම් අපි ඒවට ඇබ්බැහි වෙලා බැහැලා තියෙනවා. ඒක නිසා මුල හිතම් දෙන්නනවා මේ මේ අපේ අයිතිවාසිකමේ தත්ත්වය සකස් වෙච්ච හැටි. ඔය ඔය <clears throat> අපි දැන් මේ අයිතිවාසිකම් කියන වස්තුව මොන ආකාරයක අයිතියක්ද ඒක ස්වභාවික වශයෙන් තියෙන්නේ කියලා බෙන්දෙන. ඒක ගැන අපේ අවධානය තදින් හොඳට පැහැදිලිව යොමු වුණොත් අපි ලැජ්ජ වෙනවා අර අපි අර අරන් දින නිගමනේ නැවත ගන්න. හේතුව හොඳටම පැහැදිලි ඒ නිගමන වලට ගැළපෙන අයිතියක් මේ වස්තුව තුල නැහැ. අන්න ඒකටයි මේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් අපි බලාපොරොත්තු වෙන ප්‍රධානම කරුණ. ඒක ඒකට අදාළ අනන්ත දේවල් කියන්න පුළුවන්. මේක තමයි මූලික කරුණ. එතකොට අර සප්ත කියන ශක්ති තුනක සම්බන්ධය ශක්ති පහක් වෙච්ච හැටි අපි කිව්වා කාම වර්ග පහ. අර තුනේ ආධාරයෙන් මේ දෙකේ නිෂ්පාදනය වෙච්ච හැටි. එතකොට ඒ උඩ රස පොළොවක් ගැන කතා කළේ ඒ අර ඒ වස්තුව තැම්පත් වෙච්ච යම් කිසි භූමියක් වෙයි නම් ඒ භූමියේ ඒ ඒ වස්තුව භූමිය ආධාරයෙන් නඩත්තු වෙච්ච හැටි කියනවා. රස කිව්වේ ඒකට. ඒ භූමියේ තිබෙන උපකාරේ භූමිය උපකාරයෙන් ඒ භූමියෙන් වෙන් වූ වස්තුව නඩත්තු කරපු මූල මූල ස්වરૂපේ පෙන්නනවා මොකද්ද? රස කිය. රස කිව්වෙම අර ඒ බාහිර වස්තුවක් ඇද ගැනීම සඳහා ක්‍රියා කරපු අර වස්තුව තුළ ක්‍රියා කරපු එක්තරා චලන මට්ටම භ්‍රමණ මට්ටම. ඒක භ්‍රමණ කියන්න බෑ. චලන මට්ටමක ස්වરૂපයක් ඒ පෙන්වන්නේ රස කියලා. දැන් ඒකට අපි සාක්ෂියක් දෙන්නවා නම් යම් කිසි කෑමක් දැක්ක හැටියේ අපේ කටට කෙලවුනනවා කියන්නේ අර රසය වතුකොන්න වෙලා. ඒ දුටු ප්‍රමාණයෙන් රසය වතුකොට වෙලා. ස්පර්ශය ලැබිච්චාම ඊට වඩා රසය වතුකොට. එතකොට මේ රසය වතුකලේ කොහොමද කිව්වොත් අර ස්පර්ශ වෙච්ච එකේ තියෙන ස්පර්ශ ප්‍රමාණය ස්පර්ශ ප්‍රමාණය විසින් අර ඒ ඒ වස්තුවේ තිබිච්ච රසායන චලනය කරපු ප්‍රමාණය තමයි රස කියන්නේ. ඒක එක්තරා මට්ටමක චලනයක්. විරස කිව්වේ ඒ චලනයම වේගවත් කරලා. ඒකට වේගවත් කමෙන් ගුරුසුකම අට ගන්නවා අර සෞම්‍යයෙන් අර ඊට අඩු කමෙන් සෞම්‍ය ස්වરૂපයක් සකස් වෙන බව රස විරස දෙකෙන් කිය හැකියි. එතකොට මේ මේ රස ඇදීම ආරම්භ කරන අවස්ථාවේදී තිබිච්ච தත්ත්වය අපි කියව මොකද්ද මේ වර්ණය සකස් වෙච්ච බව. එතකොට ඊළඟට අපි භූමි පට්ටක කියලා තවත් වෙනසක් වෙච්ච හැටි. ඒ රස ඇදෙන එක යම් කිසි අරුතාවක්. ඒකට කියවා භූමි පට්ටක කියලා. ඊළඟට පෙන්නවා බදාලතා කියලා. එතකොට භූමි පට්ටක බදාලතා කියන සමයේකොට අපි කිව්වා ඒ සතා ස්ථාවර ස්වરૂපෙන් ඉඳලා තසභාවයට ක්‍රියාකාරී ස්වરૂපයට පත් වෙන සමයට අවිල්ලා කියලා. එතකොට මේ <clears throat> බදාලතාව ගැන අපි කිව්වේ එක්තරා ආකාරයක අර මේ රසායන බැඳීගත් ස්වરૂපයක් වැලක ස්වરૂපයක් වගේ ඒ යමින් ඒක ආහාර බුද්ධ විඳින්න ඕනේ. මෙහෙම හොය හොය ඒක තීර පැත්තේ යමින් ඒ ආහාර ගන්න ස්වරූපයකට ආපුවාම අන්න අර සතාගේ ගමන් ක්‍රියාමාර්ගය තවත් වර්ධනය වෙනවා. එතකොට ওই සතා ඔය කියන වස්තුවට වෙන්නේ මොකද්ද? අර ඒ ක්‍රියාකාරී සෞම්‍ය ස්වરૂප එන්න එන්න ගොරෝසු වෙනවා. මේ ගොරෝසු වෙනුවේ කියන්නේ මොකක්ද? මේ ගොරෝසු වෙනුවේ කියන්නේ <coughs> ඒ වස්තුවේ යම් කිසි රසායන ස්වરૂපයක් එක්කාසු වෙලා නම් ඒ රසායන වල තියෙන කාම රසය නැත්තම් කාන්දම ගැබ්බෙලා තියෙන පරමාණු වල මේ ගොරෝසුත්තේ කතා කරන්නේ මොකෙන්ද? ඊවයි හැදෙන කාම ශක්ති කාන්දම සුළු දෙයින් සුළු දෙයින් චලනය වෙන අවස්ථාව සෞම්‍ය අවස්ථාව ගොරෝසු නැති අවස්ථාව මේ එන්න එන්න අර කාන්දම පාවිච්චි කිරීම නිසා ඒ කාන්දමේ තීන හැදෙන කාන්දමේ සවි ශක්ති ප්‍රමාණයේ තියෙන කය අර ඉස්සෙල්ල වගේ සුළු ස්පර්ශකින් චලනය කළා ක්‍රියාකාරීත්වයට පත් කරන්න බැරි අවස්ථාව. ওই ගොරෝසු වෙන කර්කස වෙන ඔය කියන්නේ ඔන්න ඕක. ඒකේ ශක්තිය කර්කස වෙනවා. ඒ දැන් ඒ කර්කශ වෙන තරම කොහොමද කිව්වොත් දැන් ඒක අපෙන් තෝරගන්න පුළුවන්. දැන් සමහරු ඉන්නවා සාමාන්‍ය ලුණු ආහාරයට දැම්මට එයාට මදි වැඩ ගන්න. මිරිස් පොඩ්ඩක් දැම්ගක් කොයි කොයි එකත් එයාට වැඩි වෙන්න ඕනේ. ඒ හේතුව මොකද? ඒක අර නිදසුණක් වශයෙන් පෙන්වන්නේ. ඒ තරම් ස්පර්ශයේ කර්කශ වෙන්න ඕන අරයාගේ රස රස මට්ටමට චලනය වීම ක්‍රියාත්මක කරන්න ඒ තරම් පාරක් වදින්න. සමහර ඉන්න පොඩ්ඩෙන් සැලකුවා. සමහර ඉන්න අර විදිහට සැලකුවා. ඒ මොකද ඒක වෙනස පෙන්නනවා. ඒ වෙනසෙන් පෙන්නන්නේ අර ලොකු ස්පර්ශයක් ඕන අරයාගේ රස ග්‍රන්ථින් ක්‍රියා කරවන්න. ඒකට අපි දැන් කියනවා ග්‍රන්ථින් කියලා. අපි කතා කරනකොට තියෙන්නේ අර කාන්දම් ශක්තිය වැඩ කරනවා. හා ඔය කාලේ ඔය කාල සීමාවේදී ඔය එක එක වර්ග රසායන වෙනස් වීමේදී රසායන වෙනස් වෙනකොට ඒ සතාගේ ඒ වස්තුවේ පැවැත්ම ඊට උවමනාතාලෙන් පිළිපදින්න ඕන විදිහට ඒ සතාගේ සකස් වීම වෙනවා. අරකින් මේක විදිහට සකස් වෙවි තමයි ගියේ. ඊළඟට එදා කියන්න බැරි වෙච්ච කොටසක් තියෙනවා ඒ මොකද්ද? අට්ටකශාලී. ඒ මොකද්ද? ඒ රසායන වල ක්‍රමයෙන් කාලයක් ගත වීම නිසා මේ ඔව මේ සුළු සුළු කල්ව කල්වලින් නෙවෙයි එක වෙනසක් වෙලා මහා දීර්ඝ කාලයක් යන්න ඕන. ඉතින් බුදුහාමුදුරුවෝ ඒක දීර්ඝ කාලයකට පස්සේ කියලායි තමයි කතා කරන්නේ ඔබට. ඊළඟට මේ ඇල්හාල් මතුවෙන සමය. ඒකට අපි ඇල්හාල් කියනවා. සුවඳල් තියෙනවා. ඒක අපි කතා ඔක්කොම මේ නම් දැම්මට මොකද? නම් දැම්මට මෙතන අර රසායන එකමුතු වෙලා එකමුතු වෙලා එකමුතු වෙලා ඒ රසායන හොඳින් බද්ධ තත්ත්වයටපත් වෙච්චා. ඒ එකමුතු වෙච්චාම ඒව ක්‍රියා කරන හැටි මෙතන පෙන්වන්නේ මේ වී ගහක් පැනලා ගිය හැටි. අර පැතිරලා තිබිච්ච රසායන පැතිරලා තිබිච්ච රසායන ඊ ගොනු එක තැන් වලට ගොනු වෙච්චහම දැන් වී ඇටයක් දැන් යම් යම් ලෝකේ මැවීම් ගැන කතා කරනවා ඔය ගැන බලන්නේ නැතුව නොසොයා නමුත් යමක් මැවෙන්න කවුරුත් ඕනේ වණ්ඩ ඒ දැන් අපි කියමු වී ඇටයක යම්කිසි රසායන වට්ටෝරුවක් තියෙනවා අරකෙන් මෙච්චරයි මේකෙන් මෙච්චරයි අරයන් මෙච්චරයි ඒවා මේ මේ ගණන් වලට මෙච්චර එක්කාසුනා ඒකේ මුළු ගණන මෙච්චරයි කියලා ඒකද රසායන වට්ටෝරුව. ටොපි කියන වියට. ওই රසායන වට්ටෝරුව තායිති රසායන කොටස්. මේ ප්‍රමාණ වලින් යම් කිසි දෙනෙක් එක්කාසු කරලා හිටන් මේ දැල්ලා කුඩින් තිබ්බොත් ඒ තියෙන්නේ වී යටේ කියන එකමයි. ඒක පොළොවේ පොළොවේ සම්බන්ධය ඇතිකොළොත් ඒ කියන රසායන ගුලියට වී ගහක් පැලවෙන්නේ. මොකද එතන තියෙන්නේ රසායන සංයෝගයේ වී ඇටේට හරි. තේරුණාද? වී ඇටේට හරි. අන්න ඒ විදිහේ එක එක තැන ගොනු වෙන්න පටන් ගත්තාම ඒ කියන්නේ අර ඉස්සෙල්ලා පතුරු පතුරු පොඩි පොඩි වෙන් වෙලා තහඩු තහඩු වෙන් වෙච්ච එක ඊට පස්සේ අර වී ඇටේක ප්‍රමාණයට ගොනු වෙනකොට අන්නේ වැටීන ක්‍රියාකාරීත්වය වට්ටෝරු ස්වરૂපය විහිංගන්න පැලයක් අට ගැනීමේ පැලයක් අට ගැනීමේ රසායන අද්දන්න පටන් ඒ එකමතින් අදින රසායන වල විකාශනයක් තමයි පැතිරී යන තත්ත්වයක් තමයි ඔය ගහ කියලා ගත්තේ. ඔය කොයි ගහෙත් ඔය කතන්දරේ තමයි තියෙන අදත් එදත් කොහොමයි. එතකොට මේ පළමුවෙන්ම <coughs> ගහ යන <coughs> නාමයට අයිති වෙන යම්කිසි ඵලයක් අට ගන්නා මූලික ගහ ගැන ඔය කතා කරනවා. ඊට පස්සේ තමයි මේ සතා අර අර තනින් තනට ඇදි ඇදි ඇදි ගිහිල්ලා තිබිච්ච රසායන උලාකාපු සතාට දැන් ඒ සතාගේ වර්ධනය කොයිතරම්ද කිව්වොත් අර ඇටේ ගාවට ගිහිල්ලා කූඹි කන්නේ ඇට ඇට කූඹි කන්නේ අන්නේ ආකාරයෙන් ඒ ගාදිගේ ගිහිල්ලා රසායන වැඩි තැනට ගිහිල්ලා ඒක කුරුටු ගාලා Tamange බඩ පුරවගෙන එන්න පුළුවන් මට්ටමට ඔන්න සතාගේ වර්ධනේ වෙන කාලෙදි තමයි අර <clears throat> වී කියන જાතිය ඒ වර්ගයේ ඇතේ ඒවා ඉතින් කුඩු මුකුත් නැහැලු මේ දහයිය මුකුත් නැහැලු ඒ සතාට ඉතින් දහයිය තිබුණක් කමක් නැහැ ඒක ලැටි ගාලා ඔය මේවා කරලා මේ කුරුටු ගාලා අර මදේ කයි නමුත් ඒවකට ඒවා හැදෙන්න තරම්ම රසායන ගොරෝසු වෙලා නැහැ ඒකයි ඒක ගැන්න. ඒ ධර්ම 10යි අර ඇටේ පිටපොත්ත කියලා එකක් හදන්න තාම ඒවායේ රසායන ගොරෝසු තත්ත්වයක් නැහැ. නැති නිසා ඒ අතේ ඉන්න දුස්සුයි එදාගේ ජීවනය. මේ දෙකේකට ගැලපෙනවා. එතකොට මේ සමයට පහළ එනකොට මේ සතා තුල ඇති වෙන්නේ මොකද්ද? මේ සතා තුල ඇති වෙනවා අර <coughs> අර එක එක්කෙනාගේ වෙනස් ස්වභාවය. අර කලින් කිව්වා වර්ණ ભેදය කියලා. මේ වර්ණ ભેදය කිව්වේ මොකද්ද? ඒ ඒ සතා. ඒ ඒ තම තමන්ගේ වග කියා ගැනීම අනිත් සතා එක්ක කිසිම සම්බන්ධයක් නැතුව තමන්ගේ වග බලා ගැනීම සඳහා අර කෙනෙකුට වඩා වැඩි කෙනෙකුට ඉස්සෙල්ලා එයාට හම්බෙන්නේ ඉස්සෙල්ලා තමන්ට ආදී ওই මාන්න ස්වરૂපය මාන්නය අර හිතේ අට අට පදින් අට ගන්න සමේ ඕකයි මාන්නය ඇතින මාන්නය කියන්නේ මිම්ම මිම්මේ කිව්වි තමා ලබන මිම්ම තමාට මෙන්න මෙච්චර මං ගන්න ඕනේ ඒක ලබන කාලමිම්ම කාලමිම්මක ඉස්සෙල්ලා අරයට පහු වෙන්න බෑ මං ඉස්සර වෙන්න ඕනේ ඊළඟට මේ ගත කරන කාලෙම ඒකට යොදන ඉක්මන අරටි වඩා ඉක්මනින් මම ඒක කරගන්න ඕන. මේ ඔක්කොම මානෙට අයිතිවා. එතකොට ඔන්න මානේ මොන වර්ගයකද කියලා දැන් තෝරගන්න පුළුවන්. ඒ හැම තැනකම අපි අපේ මිම්ම තමයි ඔය ගහලා තියෙන්නේ. මේ මිම්ම ගැහුවට වරදක් නැහැ. ඒ මිම්ම අරක වැඩි මේක. ඒ මිම්මට මිම්ම නෙමෙයි මෙතන වරද වෙන්නේ. ඒක දැන් රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ ඇහුවොත් අරක උසයි නේද ස්වාමී? ඔබට උන්වහන්සේගේ අරිට වඩා උසයි. ඒක හරි. ඈ <clears throat> අර ඊට වඩා උස ඒක ඉතින් උන්වහන්සේට නොකිය බෑ. ඒක මිම්ම. දැන් කෙනෙක් ඇහුවොත් ස්වාමීන් වහන්සේ අර ආම්දුරන්ට වඩා පුංචි නේද? ඔව් එයාට වඩා මිටිම. ඒක නොකිය බෑ කියන්න වෙනවා. නමුත් මේකේ වරද කොතනද තියෙන්නේ? මේ වරද තියෙන්නේ අර සතා මුලින්ම හැදිච්ච කාමේ. මොකද? ඊක එල්ලෙන එකයි විතර වත්. රහතන් වහන්සේට එහෙමගත් නෑ ආපු වචනට උත්තර දුන්න. ඒක එහෙම විය යුතුයි. එසේම විය යුතුයි. එහෙම නැතුව බෑ. කියන බැදීම ඒකත් එක්ක එල්ලීම එල්ලීමයි මෙතන නෑ. කියලා යමක් ආවනම් මානය කියලා එතන තණ්හා දිට්ඨි තියෙනවා. ඒ කොහොමද මෙහෙමයි. අර තණ්හා කියන්නේ ඒ තමා ගත්ත මිම්ම දෙසට යොමු වීම විතර තියෙනවා. ඒක එහෙමද ඒක එහෙමද? එයා මට ඉස්සර වෙනවා බලන්න ඕන. දැන් රේස් එකක් දුවනකොට අර අරුන් ගෙනවාද කියලා බලනවා පිටිපස්සේ. අන්න ඒ වගේ ඒක එහෙමද ඒක එහෙම එන්නේ ඒකට යොමු වීම කියන්නේ. දිට්ඨිය කියන්නේ ඒ විදිහේ ඒක ආරක්ෂා කරගෙන ඒ ආකාරයෙන් ඒ වැඩේ කරගත්තොත් තමාට යහපතක් හොඳක් සන්තෝෂයක් ප්‍රීතියක් අයිතිවාසිකම ලැබෙයි කියලා හිතන එකයි විතර මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. එතකොට අර මානේ එනකොටම තණ්හා දිට්ඨි දෙක ඒක අස්සෙන් දොට්ටේ දේව තමයි. එතකොට මේ මානේ එක මානෙත් එක්ක තියෙන වරද තමයි පෙන්නේ. දැන් වන්න මානයේ තියෙන මිම්ම කොයි එකවත් මිම්ම වෙනස් කරන්න බෑ. නමුත් මින් මේ එල්ලීම තමයි කරනක් වෙන්නේ. එතකොට අපට මින් මේ නොඑල්ලි කරන්න බැරි මිමි අපේ ළඟ තියෙන්නේ. ඒකයි ඒක දැන් මේ කමිසේ ඉරිලා. හා කමිසේ ඉරිලා. ඉතින් ඒක මහගෙන යනවා. එයාට තියෙනවා තව මිම්ම මොකද? කොහොමද ඉරිච්ච කමිසේ නම් මං ගලයන්නේ. අන්න ඒක බැඳිච්ච එක. එතකොට බැරි වෙලා පාරේ දිරුණ ඉදිකටුත් නෑ මොකුත් නෑ. ඒ ඉවිච්ච කර්ම සෑදන් එන්න ඕන. ඒ වෙලාවට කො එතකොට එන්නේ දුකේ. එතකොට නනේ පිට ඉරිලා මිනිස්සු hina වෙනවා ඇති. එන්නේ දුකේ. ඒක නිසා යාගේ මිම්මත ගත්තන ඉවිච්ච කමිෂය ඇඳගෙන මට යන්න බැරි කමක් නෑ. ඕන හැටි යන්න පුළුවන්. හැබැයි ඉරිලා අඳිනවට වඩා හොඳයි මහලා අඳින මොකද මේ මේ හුලම් වදින්න නිසා. කියලා ඒ තැනට ගත්තාම හරියි. නැත්තම් අර මිනිහා අර විදිහේ තීරණයක් ඉන්න මිනිහාගේ කවුරු හරි <clears throat> ඇඟිලි පාරක් අත් ගිහිල්ලා කාමසිරි වුණොත් එතන ඉඳලා ගෙදරට එනකම් මිනිහා යන්නේ මහා දුකක. ඇලියේ නැතුවට දුක නම් අඳින මට්ටම එකක්. ඒ தත්ත්වයට මිනිහා හිත නරක කළයි. ඒ හිත නරක වීම දුන්නේ මොකෙන්ද? මිම්මට බැඳුනේ. මිම්ම නෙවෙයි මෙතන නරක මිම්මට බැඳීම. බැඳීම අසුනාට පස්සේ මිම් යෝන හැටි තියනවා ලෝකේ මිම්ම වෙනස් කරන්න ලෝක කාටවත්. එතන අයින් වුණේ මොකද්ද? තණ්හා දික්ති දෙක අයින් වුණා. නිම්මේ කිසි වෙන ශක්තියක්. අඬන්න ඕන තරම් Thank you. නෑ ඒක නෑ. ඒ පාලනයකින් වෙච්ච එකමුතුවක් නෙවෙයි. පාලනය නම් ඔතන 6ක් දාපන්. එතන 3ක් දාපන්, අරයන් 12ක් දාපන්, මෑ 8ක් දාපන්. එතකොට ඒ දාන එක්කෙනෙක් ඉන්න ඕනේ. අන්න ඒක පාලනයෙන් කරපේ. මේක ආයාසයෙන් තොර වූ ඉබේට සිද්ධ වෙච්ච. ඒවා වැඩිකම නිසා අර <clears throat> දැන් සෙනග ගොඩේ පොර අල්ලනවා නිකන්. පොර අල්ලනවා කියන්නේ එමිසු සෙනග ගොඩේ පෙරහැර බලන්න කියන පොර අල්ලන්න නෙමෙයි යන්නේ. මේ යන්නේ පෙරහැර බලන්න. පෙරහැර බලන්න පොරාලන් තියෙනවා මෙහාට එනවා මෙහාට එනවා යනෝ යන්නේ කිය එක පොරයක් එතන. නමුත් අර වැඩිකමට වෙච්ච එකක් ඒ. නැතු කවුරු අය මේ කවුරුත් එහෙම පාලනයක් මේ නීති ක්‍රමයක් ඇතුලේ සංවිධාන කරලා සිද්ධ වෙච්ච එකක් නෙමෙයි. ඔක වෙන්නේ වැඩි වෙන්නේ ඒක කරපු කෙනෙක් නෑ. ස්වરૂපෙ නෙමෙයි අපි ස්වરૂපෙ නෙමෙයි පාලනයක් වෙලා නෙමෙයි එකමුතුනේ. ඒ નિરાයාසයෙන් ඒ එතන තිබිච්ච ස්වභාවයේ හැටියට ඒ එහෙම වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙනවා. ඒක නිසා ඒක පිළිඅරන් තියෙනවා. ඊට පස්සේ ඒ පරපුරෙන් අන්න වැඩිවෙන් වැඩිවෙන් වැඩිවෙන් වැඩි පරපුර හැදිලා තියෙනවා. එතුව මේ හදන්නේ මවුන් කාර්යයටත් තැනක් දෙන්න. කමක් නැහැ අපි සතුටේ පුළුවන් නම් බැහැනේ ඉඩක් නැහැ. මේක නිසා කරන්න දෙයක් නැහැ. හොඳයි ඊළඟට මේ අට ඔය ස්මිස් සහමේ සහල් ඒ ස්වરૂපයෙන් හැදුනාට පස්සේ මෙයාගේ කර්කශ භාවය කර්කශ භාවය කර්කශ භාවයේ කිව්වේ මෙයාගේ ශරීර මේ ඒ සතාගේ ශරීරයේ තිබිච්ච අර මුලින් තිබිච්ච ස්වરૂප සෞම්‍ය ස්වરૂපය මේ ඉවත් වෙලා ගිහිල්ලා කර්කශ ස්වરૂපයක් ආවයි කිවි අපි කිව්ව අර මේ මේ රසායන බලවල කියලා කියන්නේ කාන්දමී කියලා. එතකොට දැන් මේ ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩි වෙන්නේ කොහොමද? අන්න ඒකත් විශේෂයි. ඒ මොකද ක්‍රමයෙන් වැඩි වෙන්නේ අර සතාගේ ක්‍රියාකාරීත්වය ඒ ගමන් ඇදී යාම ඒ යනකොට ඇතුළේ ආගේ ශරීරය ඇතුළේ කරන ක්‍රියාවල් නිසා රත් වීම වැඩි වෙනවා. රත් වීම වැඩි වීම නිසා නානතරාතිරංග වල ගොරෝසුකම් එතනින් නිෂ්පාදනය වෙන නිසායි අර භූමි පට්ටක වල ඉඳලා මේ අට්ටක සාලි කියන තැන දක්වා මෙයා කොයිතරම් ගොරෝසු වෙලා තියෙනවද දැන්. එතකොට මේ කර්කස <clears throat> අරකස භාවය පැතිරී පවතින්නේ කොහෙද කිව්වොත් ඉන්ද්‍රියන්ගේ. ඉන්ද්‍රිය ක්‍රමයට අසකනාසේ වෙන්වෙන් වශයෙන් සමහර විට ඒ සතාගේ අවල්තර ඇස් දෙක අවල්තර කන් කියලා ඉතින් සතාගේ පුංචි කම නිසා වෙන් කරන්න බැරුව ඇති. නමුත් මේ ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද? මේ ඉන්ද්‍රිය කිව්වේ <clears throat> සිත පහල කිරීමට අධිපති වෙන්න නිසා ඉන්ද්‍රිය කිව්වා. එතකොට සිත පහල කරන්නේ මොකෙන්ද? රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන කාම පහයි ඒ ඒ වර්ගවල සිත් පහල කරන්නේ. දැන් රූපකාමයෙන් පහල කරන සිත නෙවෙයි ශබ්දකාමයෙන් පහල. එතකොට ශබ්දකාමයේ කිව්වම මේ යම්තරම ශබ්දය මේ ආලෝක තරංගයක වැඩ කරන රසායන ඇතුළත් නැත්නම් කාන්දම් ඇතුළත් පරමාණු තියෙනවා නම් ඊ මොනවද ඒකට තමයි රූපකාම ඇතුළත් ඉන්ද්‍රිය කියන්නේ. ඒකෙන් තමයි සිත පහල කරන්නේ මේ සබ්බාතේ. ඒක නිසා ඒ ඉන්ද්‍රිය ශක්තිය තමයි මෙයාගේ ගොරෝසු වෙන්නේ බලනකොට අහනකොට මේ ශබ්ද එක්ක ආදී දේවල් වලින් ක්‍රියාවට වැටෙන්න වැටෙන්න ක්‍රියාවට වැටෙන්න වැටෙන්න එවවා ගොරෝසු වෙනවා. මේ ගොරෝසුත් අය උඩ අන්න කියනවා ලිංග බීජ ලිංග ભેදය ඇති වෙනවා. ඒකට දැන් ඔන්න අපිට නිකන් හිතෙනවා දැන් නම් ඉතින් වැඩි සෞත් වෙන්නයි ඉන්නේ. මේ ලිංග ભેදේ වෙනස්. මේ ලිංග කියන්නේ මොකද? කොටස් ශක්තිය වෙනස් කරලා. මේ ලිංගී කිව්වේ මේ අපි යම් යම් විශේෂ සටහන් හදාගෙන තියෙනවා. නමුත් මේ ලිංගය කිව්වේ වස්තුවකින් වස්තුවක් වෙන් කරන එක්තරා සංකේතයක් මේ පෙන්වන්නේ ලිංග කියලා. වස්තුවකින් වස්තුවක් වෙන් කරනවා. ඒක ලිංගක නමින් හැඳින්වෙනවා. එතකොට වස්තුවකින් වස්තුවක් වෙන් වෙන්නේ මොකෙන්ද? ශක්තියෙන් මේක වෙන් වෙන්නේ. ඒක කිසිම හේකින් නෙමෙයි. ශක්තියෙන් වෙන් වෙන්නේ. ශක්තියෙන් කිව්වහම මොකක්ද ශක්තිය? ශක්තිය කිව්වේ කාම ශක්තිය. සත්‍යයේ මුල් බැසගත්ත ඒ සතාව හදපු. ඒ සතාව හදපු මූල ශක්තිය තමයි කාම ශක්තිය. කාම ශක්තිය කියන්නේ කාන්දම. ඉතින් ඒ කාන්දම කියන ඒ කාම ශක්තියේ විවිධත්වය තමයි මේ දල වශයෙන් ලිංග නාමයට බෙදෙන්නේ. එතකොට මේ වස්තු දැන් මෙතෙක් කල මේ වස්තුන්ගේ තිබිලා තියෙන්නේ මොකද්ද? එයාගේ ඒ ආකර්ෂණයේ ආහාර ආහාරයත් එක්ක පැවැත්ම ජීවුණු කර ගැනීමේ පැවැත්ම රඳවා ගැනීමේ උත්සාහයක් විතරයි මේ සත්ත්ව ජීවිතය තුළ තිබිලා තියෙන්නේ. ඊට පස්සේ මේ රසායන එක්කාස වෙලා එක්කාස වෙලා ඒව එක්තරා ප්‍රමාණයක සංවේද ගොනුවක්. සංවේ මේ ඒ සංවේග නෙමෙයි. ඒ රසායන ගොනුවක්. එතන එක්තරා ප්‍රමාණයක කර්කශ වෙලා සකස් වෙන සමේදී මේ සතාට උපන් මේ වෙනස මොකක්ද? තවත් සතෙකුගේ රසායනයේ සතෙකුගේ ජීවේ ජීවේ එක්ක නැත්නම් ඒ වස්තුව එක්ක සතා කියන වස්තුව එක්ක මේ සතාගේ ආකර්ෂණය වැඩ කරන්න පටන් ගන්නවා. ඕකයි ලිංග ભેදය කියලා. එතකොට ආකර්ෂණය වැඩ කරන වර්ග දෙකයි තියෙන්නේ. එකක් යටත් එකක් ගොදුරක් ගොදුරයි ගොදුරට යටත් වීම ගොදුර එත යටත් වීමයි ගොදුරු කර ගැනීමයි ගොදුරු වීමයි අන්න එහෙම ගත්තාම ගොදුරු කර ගැනීමයි ගොදුරු වීමයි කියලා ඒ ගොදුරු කර ගැනීම ගොදුරු වීම කියන මේ දෙක තමයි ලෝකේ තියෙන ඔක්කොම බෙදලා බලපුවම ඕකයි හැම එකම වෙන්නේ. ඒ දෙකෙන් එකක් 20000කින් 20000ක් හෝ ඈ විසිදහකින් එකක් හෝ මේ ගොදුරු කර ගැනීමයි ගොදුරු වීමයි මේ දෙක තමයි අපේ ජීවිතේ හැමතැනම සිදු වෙන්නේ. මොකද්ද දැන් ඔන්න අපි ඒකට නිස්සුවක් කියනවා නම් කතා කරන අවස්ථාවක් බලමු. කතා කරන වෙලාවට ඒ පුජ්‍යලයා සමහර වචන වලින් අරයට ගොදුරු වෙනවා. සමහර වචන වලින් අරයව මෙයා ගොදුරු කරගන්නවා. ওই ගොදුරු වීමයි ගොදුරු කර ගැනීමයි තමයි තියෙන්නේ. මොකද කියන්නේ? ඈ? ඉතින් කතාව දිගට යනවා. ඒ කතාව අස්සේ දෙන්නම සැහැණ සටන. සටන මොකද්ද? කෙනෙක් ගොදුරු කරගන්නවා අරයා ගොදුරු වෙනවා ගොදුරු වෙන්න කැමති නැහැ එයාටත් ඕන ගොදුරු කරගන්නයි ගොදුරු කරගන්න බැරි නිසා ගොදුරු වෙනවා ගොදුරු කරගන්න පුළුවන් නම් කොච්චරනම් ගොදුරු වෙන්නේ නැහැ ගොදුරු කරගන්න ඒ එතකොට දැන් එතන අපි අපිට පෙන්න පේනවා ක්ෂණෙන් ක්ෂණයට බැරි පුළුවන්කම කියන එක හැම වෙලෙම දෙන්නගේ ඇති වෙනවා. මෙයාගේ වැටෙනවා, අරයාගේ බහිනවා. ඔහොම ඔහොම වෙන බවක් අපිට පේනවා. මේ ලිංග ભેදේ කියනෝම එකක්. හැබැයි ඒක නෙවෙයි මේ කියන්නේ ඒක තෝරන තේරුම් ගන්න නිදසුණක්. මේ මොකද මේ පෙන්වන්නේ කාම ධාතුවේ කර්කශ භාවයේ විවිධාකාර වලින් සකස් විවිධ ආකාර වලින් සකස් වෙනවා කිව්වහම දුර්වල පැත්තයි ප්‍රබල පැත්තයි කියන එක තමයි ඔය විවිධත්වයට මුළු විවිධත්වයේ පැති සිදුවීමට මෙවයි. එතකොට මෙතන ඒ මේ පොතේ වෙන් කරනවා සාමාන්‍යයෙන් මේක සත් වෙන් කරනවා ස්ත්‍රී පුරුෂ කියලා. මේ පුරුෂ කිව්වේ මොකද්ද? ගොදුරු කරගන්න පැත්ත. ස්ත්‍රී කිව්වේ මොකද්ද? ගොදුරු වෙන පැත්ත. නේද? එතකොට ගොදුරු වෙනුවේ ගොදුරු කරගන්නේ කිව්වේ මොකද්ද? අර අර රසායන ප්‍රබල පැත්තේ එක්ක රසායන යටත් මේ මේ දුබල පැත්තේ අර රසායන එකේ ඒ රසායන එක්ක මේ රසායන වල තියෙන කාන්දම් ක්‍රියාකාරීත්වය මේ මෙහෙම එල්ල වෙනවා එල්ල වෙනවා අන්න එහෙමයි හරි එල්ල වෙනවා එල්ල වෙච්ච හැටි ඒ රසායන මේ රසායනික එක්ක බැඳී පවතිනවා. බැඳී පවතිනවා කියන්නේ ඒ වස්තු දෙකට හෙල්ලෙන්න බැරි වුණා. ඒ වස්තු දෙක එතන මේ ඈත කාන්දම් වෙලා ඒ වස්තු දෙකට හෙල්ලෙන්න බැරුව ඉන්නවා. හරියට මේ මේ මොකද්ද මේ උගුලකට අහුණා. ඒ සතාට යන්නත් නෑ මේ සතා යන්නේ. ඒ යන්නේ බලනකොට දෙන්නම යන්නේ නෑ. දෙන්නම යන්නේ නැතුව නෙවෙයි. ඒක දැන් එදත් අදත් ඕකමයි නීතිය. දෙන්නම යන්නටව නෙමෙයි දෙන්නටම යන්න ඕනේ. අර බලපෑම උඩ ඒ බලපෑම උඩ අර ආකර්ෂණක වේගයේ උඩ අර කාන්තම් බැඳිලා තදින්. ඒක නිසා දෙන්නට හෙල්ලෙන්නේ වස්තු දෙකට හෙල්ලෙන්න බෑ. අන්න අපි ප්‍රකටව පේනකොට අන්න අර අරයා දිහා බලනවා. අන්න අර ඇත්ති අර ඇත්ත දිහා බලනවා. අපි හොම කියනවා. නමුත් ඒක නෙමෙයි ඉතින් තියෙන ඇත්තේ. එතන තියෙන අර කාම ශක්තියක් අර ඉන්ද්‍රියන් ඒ පැත්තට යොමු කරෝලා අනේ අසරණ අසරණිය දෙන්නව බඳලා කාම ශක්තිය. ඒක කාණ්ඩම ඇදිච්ච එකක්. අර අපි ස්මීත කලින් කතන්දරයක් කිව්වා. බෝධි යනකොට අර එක ස්ත්‍රියක් මේ පිරිසක් එක්ක යනකොට මුදේ නැවතිච්චාම ඒ එදා හිටපු විද්‍යාඥයෝ එදා ඒවකට හිටපු හොඳ ඔයවා පිළිවන් දන්න අය බැලුව බලනකොට අර ස්ත්‍රීගේ රසායනය එක්ක මූද ඇතුලේ කාන්දම් වෙන්න. තදින් කාන්දම් වෙන්න මොනවාද මොනවාද මොනවාද අවස්ථා දෙක ඔව් ඔව් මෝහන විද්‍යාවේදී මෝහන විද්‍යාවේදී මේ මෝහනේ කියන එක එතනට ගැලපෙනවා මොකද්ද කිව්වේ මෝහණය කිරීම මෝහණය වීම මෝහන විද්‍යාවට අනුව ඒ වගේ ආකර්ෂණයක් ඇති කරන මෝහන විද්‍යාව මෙතෙන්ට සම්බන්ධ කරන්න පුළුවන් දේ ඒක මම දන්නේ නැහැ මෝහණය දන්නවනම් කී හැකි මුකුත් මෙලෝ දෙයක් මෝහණය ගැන දන්නේ නැහැ මම මෝහණය වෙලක් නැහැ සමිනෝත වශයෙන් කියලා කියනවා ඈ මෙතන වෙන්නේ එක්ක මෝහණය කියලා කියන්නත් පුළුවන්. වශී වෙලයි කියලා කියන්නත් පුළුවන්. වචන පාවිච්චි කරන්න පුළුවන්. නමුත් කවුරුත් මෝහණය කොල්ල නෙවෙයි. මෙතන වෙලා කාගෙන්ද එයා ළඟ තිබිච්ච ශක්තිය මේ තිබිච්ච ක්‍රියාකාරීත්වය අර තව ශක්තියක් එක්ක ක්‍රියා කිරීමේදී මෙයාට අවනත මෙයාට පාලනය කරගන්න බැරි තත්ත්වයට දෙන්න ඇවිල්ලා එච්චරයි ඒ උනේ. ඒ ටික අපි ගම්මු. අරවා ඉතින් අදින්න ඕනේ නැහැ. ඒවා අපට ඕනේ නැති. ඒවලේ ඒවලේ කොයි මා ක්‍රමෙනුත් මේකයි වෙන්නේ. ඒතකොට අද මේ එදා ඒ ගැන ඒ සතා පුංචි සතෙක් මුලින්ම කියනවා ඒ සතා එක එක බලාගෙන ඉන්නවා කියලා ඈතට එලා. ඒ බලා ඉන්නවා කියන්නේ මොකද්ද? ඒ ප්‍රමාණයටයි කාන්දම සංවිධානය වෙලා. අද ඇදෙන්නේ නැහැ. මෙහෙම ගියා යනකොට හමු වුණා දෙන්න කාන්දම් දෙක ටික වෙලාවක් නවත්තලා තිනවා දෙන්නව. එයාට යන්නත් බෑ මෙයාට යන්නත් බෑ. ඉතින් අපි කියන්නේ බලා ඉන්නවා කියලා. සමහරවිට මේ මේ අර ඉන්ද්‍රියන් ඒ පැත්තට හරවනවා ඒ කාන්දම නිසා. බලා ඉන්නව නෙවෙයි. ඒ පැත්තට හැරිලා තිනවා. ඒක හරි. නමුත් මේ ඕනකමින් අර කැවුලයිකමට බලා ඉන්නේ කියන කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ. අර අසරණ සතා ඒ පැත්තට කාන්දම් වෙලා ඒ කාන්දමේ ක්‍රියාවක්. බුද්ධලයි ක්‍රියාවක්. එතකොට ඒකමයි අදත්. අපි මේ ඉතින් එතකොට පොතේ කියනවා මේ අවස්ථාවල් මේ අවස්ථාවල් වලදී පොතේ කියන්නේ මේ අනිත් අනිත් සත්‍යය අනිත් සත්‍යය මේලාට විරුද්ධව නැගී හිටිනේ කියලා. මේලාට විරුද්ධව නැගී හිටිනේ කියලා. මේ විරුද්ධව නැගී හිටිනේ කියන කතාවෙන් පෙන්වන්නේ මොකද්ද? අංගල් මුල් වලින් ගහනවලු මේ මේ හූ කියන. එච්චර ලොකු හූ කියන්න පුළුවන් සත්තු නෙවෙයි මේ. ඒක අර කාරණේ තේරුම් ගැනීම සඳහා දෙන උදව්වක් විතරයි. නමුත් මේ කියන්නේ මොකද්ද? අර සත්‍යය. මේ ආකර්ෂණය වෙන වෙලාවට ඒ සත්තු උන්ට ඈතින් ඉඳන් මේකට කාන්දම් වෙනවා නිකා. ඒ මේ විරුද්ධ කරනවා කියන කියන්නේ මොකද? ඒ ඇත්තන්ට යන්න ඕනේ. යන්න බෑ. ඒක නිසා මේ මොකද්ද මේ මේ මොකද්ද මේ කියන වගේ එහෙම සිංහලෙන් කතා කරන්නේ ඇත්තෝ අර හැංගීම් ඒ ඇයට පහළ වෙනවා. ඒක නිසා අරකට දොස් නගනවා කියලා සාමාන්‍ය පොතෙන් පෙන්නන මේකෙන් තේරුම් ගන්න කියලා තියෙන එකක්. එතකොට <clears throat> ඊළඟට අවස්ථාවක් එනවා මේ අර ඈත හම්මිච්ච හැටියේ මෙම දෙන්නා ඒ වස්තු දෙක එකට කාන්දම් වුණා වගේ ඊළඟට එක්තරා ප්‍රමාණයක ඇදී යන්න. හැබැයි ඇදී ගියට මේ සත්වයන්නේ නැහැ. මේ සත්වයන්නේ නැහැ. ඇදී යනවා විතර. ඇදී ගියදන නවතිනවා. ඇයි මේ සත් මේ ඕනකම් කරන මේ සතෙක් කියලා එක නෙමෙයි මේ. ශක්තියක කතන්දරයක් මේ යන්නේ. මේ සත්‍යයක කතන්දරයක් මේක මේ සතෙකුගේ කතන්දරයක් විතර නෑ මේ සතයි කිව්වේ ශක්ති නිෂ්පාදනයේ ශක්ති නිෂ්පාදනයේ ක්‍රියාවට විතරයි සතයි කිව්වේ ඒක ඒ මොකද ඇලීම ඇලීම ඇලීම ඒක ශක්ති නිෂ්පාදනයේ ක්‍රියාව එතකොට ශක්තියක් ගැන කතාව නිසා සතෙක් ගැන කතාවක් නෑ එතකොට දැන් මේ ශක්තිය හැදිලා දැනට ජීවුල වෙලා තියෙන්නේ අර වස්තු දෙක කිට්ටුවට ගන්න විතරයි ඒ වස්තුව කිට්ටු දෙක ගන්නකොට ඒක එතනින් ඉවර වෙනවා. ඉවර වෙනවා කියන්නේ ඒ ක්‍රියාව කිට්ටු වුණා ඒ සත්තු ඔවුනුන්ගේ කටයුතු බණකින්නට හරි මොනවද ගියා. ඒතෝ වෙන ක්‍රියාවක් නැහැ. ඒ ඒක ඊළඟට තවත් ගොරෝසු වෙනවායි කියලා කිව්වා. කර්කශ වෙනවා මේ. ඒ කර්කශ වෙන්න හේතුව මොකද්ද? මේ සතා අතෙන් ඇදෙනකොට ඒ ඇදීමේ ක්‍රියාවදී අර කාන්දම තව ප්‍රබල වෙනවා. තව ශක්තිමත් වෙනවා. ඒකේ ක්‍රියාකාරී ගොරෝසුත්වය වර්ධනය වෙනවා. ඒ ගොරෝසුත්වය නිසා ක්‍රියාකාරීත්වය තව ප්‍රබල වෙනවා. ඒ ප්‍රබලත්වයයි මේ දෙක එක්කාසු වීම නිසා අර සත්‍ය යන් සත්‍යංගේ ස්පර්ශය සත්‍යංගේ ස්පර්ශය පටන් ගන්න තුන්වෙනි සමයේ ස්පර්ශය කියන්නේ මොකද්ද මේ ස්පර්ශය කියලා කිව්වේ ඒ අයගේ මේ ශරීර එහෙන් මෙහෙන් ස්පර්ශ වෙන විදිහට ඉලා ගමන් මේ දැන් චලන වේග ක්‍රියාත්මක වෙනවා. එතකොට අර වස්තුවව නටවනවා ඒ වස්තුව නටවනවා අර ශක්තිය විසින්. ඒ ශක්තිය විසින් ශක්තිය වර්ධනය වෙන්න වර්ධනය වෙන්න වස්තුව නැට වෙනවා. එතකොට වස්තුවට දොස් කියලා හරියන්නේ නැහැ ශක්තියට දොස් කියනවා මිස. අර යේසුස් වහන්සේ කිව්වා වගේ පෞකාරයට ගල් ගහන්න එපා පාපයට ගල් ගහන්න. අන්නේ වගේ කතාවක් මෙතන තියෙන්නේ මේකෙන් මේ සියලු දෝෂාරෝපණ මේ වැරදිකම මිනිස්සුන්ට පදපලිච්චි කරනවා මේ ඔක්කොම නවතිනවා මේ කාරණේ හොඳට තේරුම් ගත්තොත් එතකොට අපිට දොස් කියන්න කෙනෙක් නෑ ශක්තියට දොස් කියන්න ඕනේ කොහොම හරි ඔන්න මේ ශක්තිය බස්ස ගන්නයි කියන. අන්නේ හැර මේ පුජ්‍යලයට වශයෙන් කෙනෙක් වෙන් කරගෙන යාට දොස් කියන්න ඉඩක් හම්බෙන්නේ මේ ධර්ම නීතිය හැටියට. මේක ධර්ම නීතියක් නෙවෙයි මේ ධර්මයන්ගේ ස්වභාවයයි මේ කතා කරන්නේ. එතකොට මේ මට්ටමට එනකොට මේක කාලයක් යනකම් කාලයක් යනකම් මේ සත්තුන්ගේ අනිත් සත්ත්වන්ගේ ඒක ඒ ඒ අවස්ථාවට එළඹෙන්න නැති සත්තුන්ගේ විරෝධයක් තියෙන එක. විරෝධය කියන්නේ මොකද්ද? ඒ අර මානය විශ්ින් කරන වැඩක්. අර සතා තුල මානය ඒ සතා තුල තණ්හාදික්ක මාන තුන කියන ප්‍රපංච ධර්ම තුනේ කාසු වෙච්චාම අර සෑම දෙයකම යොමු වෙන ගතිය තියෙනවා යොමු වෙච්ච එකේ බැඳෙන ගතිය තියෙනවා. ඒ බැඳෙන ගතියත් එක්කයි මානෙ කියන එක වැඩ කරන්නේ මානෙ කියන එකෙන් පෙන් එතන දික්තිය කියන්නේ මොකද්ද? එහෙම මටත් නැත්තම් හොඳයි කියන එකයි. එහෙම මටත් ඕන. එහෙම මටත් ඕන. එහෙම මටත් ඕන. එහෙම කියන එක මානයයි මටත් ඕන කියන එක දික්කියයි. දික්කිය නිසායි මටත් ඕන කියලා ඒ මටත් කියන එක භාෂාවෙන් කියලා නෙවෙයි හැඟීම තමයි එන්නේ. අන්නේ අවස්ථාවේදී අර අර සතුන්ගේ ඒ සතාට ඒ අර අයිතිවාසිකම මෙයාට නැtei කියන ඊර්ෂ්‍යාව උපදිනවා. ඔය ඊර්ෂ්‍යාව පන අවස්ථාව. ඊර්ෂ්‍යාව පන්නතනේ. ඉතින් මොකෙන්ද අර අර කාමයෙන්ම උපන් ඊර්ෂ්‍යා. ඒ සතාට මේ එයාට තියෙනවා මට නෑ. ඒ වගේ නිකන් නැතිකමෙන් පෙළෙන ස්වરૂපයක් අර සතාගේ අත ගන්නවා. ඒක අර කාන්දමේම තියෙන බැරි පුළුවන්කම කියලා අර පෙන්වුවේ ඒ බැරි පුළුවන්කමේ එක්තරා ප්‍රතිඵලයක් තමයි අර පෙන්වන්නේ. බැරි පුළුවන් අරයාගේ ඒ කොයි වෙලාවෙද බැරි කොයි වෙලාවෙද පුළුවන්. සමහර විට මේ අවස්ථාවේ මේ සතා බැරි කියලා අරයක් දොස් කියනකොට දොස් කියන වෙලාවේ මෙයාට බැරි වෙලා තිනවා සමහර වෙලාවට ඒ සතා මෙයාට පුළුවන් වෙච්ච වෙලාවේ අර සතා බැරි වෙන්න පුළුවන්. ඒ අර සතා මේ සතා කියලා කිව්වේ අර සම්බන්ධය ඇති කරන සතා ඒ වෙලාවේ පුළුවන් කාර්යයක් මේ දොස් නගන සතා බැරි කෙනෙක්. සමහරට තවත් අවස්ථාවක් එනවා මේ බැරි කියන සතා පුළුවන් කාර්යයක් අරයා බැරි කෙනෙක්. අන්න ඒ අවස්ථා නිතරම පෙල්ලි පෙල්ලි තමයි මේ ක්‍රියාකාර මේ ක්‍රියාකාරීත්වයේ ඉදිරියට යන්නේ ඔය විදිය පෙල්ලි පෙල්ලි. එක් අවස්ථාවක පුළුවන් එක් අවස්ථාවක බෑ. එක් අවස්ථාවක පුළුවන් එක් අවස්ථාවක බෑ. ඒක අර ශක්තිය ක්‍රියාකාරී ශක්තිය ක්‍රියා කරන මට්ටමේ හැටියට සිද්ධ වෙන සිද්ධියක්. එතකොට එක සමයක් එක සමයක් ඇති වෙන්නේ කිව්වා මේ කියන තත්ත්වයට විරෝධය දක්වන ස්වරූපයක් ඔන්නේ විරෝධය දක්වන ස්වරූපය තමයි. ඊට පස්සේ මේක සම්මත කරන සමයක් කෙනෙක්. මේ සම්මත කරන්නේ කිව්වෙ මොකද? අර කලාතුරකින් වෙච්ච සිද්ධියක් ඒ අපි මුලින් පෙන්නේ ඒක බොහොම කලාතුරකින් බහුල වශයෙන් නැතුව කලාතුරකින් වෙච්ච එක්තරා අවස්ථාවක් දෙකක් තුනක් හතරක් කොහොම මුල් අවස්ථාවේ හොම සිවිලා ඊළඟට බහුල වෙන්න පටන් ගන්නවා ඒ වගේ වස්තු සම්බන්ධතාවය ජීව සම්බන්ධ බහුලව පටන් ගන්න. බහුලව වෙන්න පටන් ගන්න. එතකොට දැන් බහුල වෙන සමයේදී කෙටින් කියතොත් බැරි සතාට පුළුවන් සතෙක් වස්තුවක් තියනවා ලෝකේ. අතන නැති සමය නිසා යරීර්ෂ්‍යාව උනේ. ඒක නිසා ඒකට විරෝධය දක්වා දැන් බහුල වශයෙන් තිනකොට මේ විරෝධයක් නෑ ওই දැන් ඉතින් මේ තියෙන්නේ මට තියෙන්නේ මට තියෙන්නේ මට තියෙන්නේ කියලා දැන් බලනකොට මොකද්ද සම්මතේ කියන එක ආවා හැබැයි ඒ කියන්නේ සම්මත රජුරුව ගැන නෙවෙයි මේක සම්මත කළා මේ විදිහට අපි ජීවත් වෙනාට කමක් නෑ වාගේ ඒක අපට අපට තියෙනවා යාට තියෙනවා කියන එකයි මේ සම්මතය කියලා කිව්වේ අපට තියෙනවා යාට තියෙනවා අර යටත් ඕන නම් ලබා ගත්ත හැකි නැති කමක් නෑ ඔක්කොන්ටම තියෙනවා තීන නිසා සම්මත වුණා ඒ තීන නිසා සම්මතේක ඔය කතා ඔය කිව්වේ ඒ සම්මතේ කොහෙන්ද ආවේ? මේ සම්මතේ ආවේ අර කාටත් සාධාරණව ලැබිච්ච නිසායි. කාටත් බහුල වශයෙන් තීන නිසායි. බහුල වශයෙන් තීනෝ නම් විතරයි සම්මත කරන්නේ නැත්තම් සම්මත කරන්න බෑ. බැරි කියන්නේ සම්මත කළාට ඒ අයිතිවාසිකම ලබා දෙන්න බෑ. මේ සම්මතේ කියන්නේ ආන්න කාට කාටත් ඔන්න මේ ඒ අයිතිවාසිකම් මොන්න කාට කාටත් තියෙනවා අඩුපාඩුවක් නැහැ කොහෙත් තියෙනවා නෝන කෙනෙක් ලබා ගන්නවා කියන එකට ඒකේදී තමයි සම්මත කරන්නේ. නැත්තම් අඩුපාඩුකම් තියෙදි සම්මත කරන්න බෑ. ඒක නීතියක් ඇත්තසේ. ඒක අර ශක්තියෙන්ම කරිච්ච වැඩක්. ඒ ශක්තියෙන්ම අර රසායන බලයෙන්ම කරිච්ච වැඩක්. මොකද ඒක බහුලව ක්‍රියාත්මක වෙන තුරු සම්මතේ ඉන්න බෑ. මේ සම්මතේ ආවට පස්සේ මොකද වෙන්නේ? ඊළඟට වෙන්නේ මොකද්ද? අර සතාගේ අර එක එක අවස්ථාවලදී හමු වීමෙන් සිද්ධ වෙච්ච සිද්ධි දැන් ඒ ඒ සතා ගොනු වෙන්න හදනවා. නමුත් මේ සමේදී ගොනු වෙන්න හම්බෙන් ගොනු වෙලා ඉන්න හම්බෙන්නේ නැහැ. ඒ ගොල් වෙලා ඉන්න හම්බෙන්නේ නැත්තේ ඒ කියන්නේ ඒ ගොනු වෙලා පැවැත්වීමට තරම් සුදුසු කාමයේ මේ කාන්දම් වේගයක් එහෙම නිපද වෙන ඉක්මන් නිපද වීමක් නැහැ. ඒ වෙන්නේ අර සතාගේ අර උපං කාන්දම් ශක්තිය ක්‍රියාත්මක වෙච්චාම ඒකේ වේගය දැස්සාම ඉතින් ඒ ඒ ඒ නිෂ්පාදනය වෙනකන් ආයිත් නිකන් ඉන්න ඕනේ. ඒක නිසා අර සම්බන්ධතාවයේ තියාගන්නේ නැහැ, හිටින්නේ නැහැ ඒක. අර ස්පර්ශ තේරුණානේ? මේ ජී කියන ස්වરૂපය ටික දෙනෙකුට ඉස්සෙල්ලා ඇති වුණා පස්සේ පස්සේ ක්‍රමක්‍රමයෙන් ඒක වර්ධ වෙලා ඒ ශක්ති ස්වરૂප හැබැයි තමයි වේද වේද ස්වરૂපය ඇතුළේ කියන්නේ ඔව් ඒක තමයි ඊළඟට මෙතන ඒ අයිතිවාසිකම ස්පර්ශයිසෝ ආධිකම ලැබුවත් ස්පර්ශය පවත්තමින් දිගට ඉන්න බැරි කමයි අර දෙවනුව මා කිව්වේ මොකද තාම නෑ ඒ ගානට යම් වස්තුවක ඇලිලා එල්ලිලා ඒකම ඉන්න තරම් කාන්දම ප්‍රබල වෙලා නෑ තාම දුප්පත් කාන්දමක් කියන්නේ ඒක නිසා ඔහොම ආවා ස්පර්ශය ලැබුවා ගියා ඒ ඈ සමහර ශක්තිය අතිශක්තිය බවටපත් වුණා අවසමහර ශක්තිය හේතු වෙන ස්වરૂපෙට පත් නැහැ. යටත් ස්වરૂපය. ඒ කියන්නේ මහත්ය කතා කරන්නේ අර ભેදයේ උඩ ලිංග ભેද. ඔව්. ඒක තමයි උනේ අඩු සත්‍යයි වැඩි සත්‍යයි කියලා ගත්තේ ඒකයි. එතකොට අර අඩු සත්‍ය වැඩි සත්‍යයට ඇදෙනවා. එතකොට දැන් ඔය දැන් කලලේදිත් ඒක තමයි සිද්ධ වෙන්නේ. දැන් මාත්‍රු ගර්භයේදී කලලේදිත් ඒක තමයි සිද්ධ වෙන්නේ. අර අඩු ශක්තිය වැඩි ශක්තියක සම්බන්ධ වෙනවා ඒ රසායනය ඇතුළේ. ඒකෙන් අර සත්තාගේ නිෂ්පාදනය වෙනවා. ඉතින් මේ ඒ දොස්තරකම් මට ඕනේ මේ ඊළඟට මේ <clears throat> සම්මතයට වැටුණ හැටි. ඒ සම්මතයට වැටෙන සමය එනකොට සම්මතේ නිකන් කාටවත් හරි දැන්. ඒ සම්මතයට සමය එනකොට අන්න මේලා ගන්න ආහාරවල ආහාරවල දැන් එදා මේ සතා ගිහිල්ලා කාලාව. ඒ කාලාවේ කියන්නේ ඒ එයාට ඒ වෙලාවට ආහාර වුණා කරන ප්‍රමාණය එතනින් ගත්තා බහැලා ගියා. එච්චරයි. නමුත් ඒ සතාගේ දැන් ඔය අපි දැන් කතා කරනකොට දැන් අර පුංචි කඳුලක් වගේ පුංචි තිතක් නෙවෙයි. ඔය සමේ එනකොට සෑහෙන ලොකු වස්තුවක් වෙලා. එතකොට ඊ ආහාර මේ කියන සමේ එනකොට මෙයාට එක්තරා දෙයක් කාන්දම වැඩි වෙච්ච ගණනක් පෙන්නනවා මෙයා අද කාලා ඒ කාලා ඔන්න එනකොට එයාට තෙහෙට්ටුවක් ඇති වෙනවා කිව්වා. දැන් කාලා එනවා. එලා එනකොට ඒ කාල කණ්ඩයාමත් කාලා ඒමත් කියන එකේදී තෙහෙට්ටුවක් ඇති වෙනවා. මේ තෙහෙට්ටුව ආවේ කොහෙන්ද? දැන් මෙව්වා ඔය එකක්වත් මේ මේ ගිපේලා බේව නෙමෙයි. ඒ પરම්පරානුගතව ඒ කාලේ ඉඳලා එන්නේ. මේ තෙහෙට්ටුව ආවේ අර කර්කස ඒක බුදුදහමේ මේක අන්තිම කොටස තියෙනවා ඒ මේ ඒ මේ ඒ කර ඒ රසායන වල තිබිච්ච අර කාම ශක්තියේ කර්කස භාවය වැඩි වෙන්න වැඩි වෙන්න මේ අර එකද අර ඇතිල්ලීම ගොරෝසු වෙනවා ඇතිල්ලිහිම ගොරෝසු වෙන්න ගොරෝසු වෙන්න රත් වීම වැඩි වෙනවා. රත් වීම වැඩි වෙන්න වැඩි වෙන්න පිදුම වැඩි වෙනවා. ඒකයි මේ වුනේ. දැන් මේ සතා ඉතින්ද අතෙන් යනකොට තෙහෙට්ටුවා. ඒ තෙහෙට්ටුව මොකද අර රසායන ස්පර්ශයෙන් ඇතිවෙච්ච උෂ්ණත්වය. ඒ උෂ්ණත්වය උඩ මේ සතාට අර කෑම එපා වෙනවා. කෑම එපා වුණාට බඩගින්න එන නිසා මේ සතාට හිතක් පහළ වෙනවා. දැන් කනවා හිතත් අයිපාරම් මට එන්නේ නැහැ. තව ටිකක් අරන් යනවා. ඒ තව ටිකක් අරන් යනවා කියන සමේ එනකොට අර සම්බන්ධතාවය පවත්වන්න පුළුවන් සමයට එන සම්බන්ධතාවය රඳව ගන්න පුළුවන් සමේ අතෙන්දි තමයි මේක බෙදී යන්නේ කොතෙන්දිද අද ගත්ත එක අද ටිකක් අරගෙන හෙට මේක පස්සේ පස්සේ ගන්න. හෙට කියලා එකත් ඒ කැලෙන්ඩර් තිබුණේ නැහැ මේ මේ පස්සේ පස්සේ මීට පස්සේ මෙහාට එනවට ඒ විදිහේ ඔය මොකද්ද ඔය මේ මේ ඔය සතාගේ ඉඳු ඔය ඔය ඉඳුනේ අනාගතය පෙනෙන ඥාන ශක්තියක් ඥාන ශක්තිය කියන්නේ එක්තරා ශක්තියක්. ඔය අනාගතය පෙනෙලා ඊකේ දොස් දකින්න එකනේ මේ නුවණී කියලා කියන්නේ මේකෙන් මෙහෙම වෙනවා. ඒක නිසා මෙහෙම වෙයි. එතකොට දැන් අර පුංචි සතාට චුට්ටි ඇහැට පේන්න ඇහැට පේන්නේ නැහැ දැන් යන ලොකුයි. මේ සතාට අර එහාට ගිහිල්ලා දැන් මේ කැක්කුමාව ඒක නිසා ආයි පාර රිදෙයි. ඒක නිසා තව ටිකක් පස්සේ කන්න තියාගන්න ඕනේ කිය මොකද්ද ඒ? එය අනාගත බයත් අනාගත බයක් හැබැයි ඒක සාර ස්වરૂපයක් නුවණට ඔන්න කල්පන නුවණ කියන එක ඉඳුනේ දාන්නේ දැන. ඉතින් ඒක නුවණක්. ඉතින් අපි කියනවා නුවණින් දෙන්න. නෑ ඒක වැඩකට නැති නුවණක්. ඒකේ ප්‍රබල ශක්තියක් ඕක තමයි මේ හරවන්නේ අපි මේ සසර දුකෙන් මිදෙන්න. එයත් කලේ මොකක්ද? දුකෙන් මිදෙන්න වැඩක්. එයත් කලේ දුකෙන් මිදෙන්න. එයාගේ ප්‍රමාණය ඇති. ඉතින් අපිට යාට කියන්න බෑ ඒක නුවණ නෙමෙයි කියලා. දැන් අපි කරන්නේ දැන් සමහර පරිගත්ත හැටි බඩු ගණන් කියලා ඉතින් මාසෙට සෑහෙන බඩු මේ මොකක්ද එන්නේ නුවණ. නැත්තම් හෙට කර්ෆියු දැම්මොත් මේ කලබලයක් නෑ යාට. ඒ නුවණම තමයි අර අර පුංචි සතා කලේ. දැන් ඔය එක එක රටවල මීයෝ වර්ග, හාව වර්ග ඉන්නවා. ඒ පායන කාලේ කෑම නැති වෙන කාලේ උන් දන්නවා. ඒක නිසා පුළුවන් තරම් ගිහිල්ලා ඉතින් ඔය අස්සන්න කපාගෙන ඇවිල්ලා ගුල්ලොල ගන්නවා. ඊළඟට මිනිස්සු කරන්නේ මොකද්ද? ඒ නැති කාලෙට උන්ගේ ගුල් හොරගෙන මිනිස්සු කන අරුට මුකුත් නැහැ. ඉතින් අර මිනිහා ගිනවන අරට වඩා ලොකුයි. හැබැයි ඒක නින්දිත වැඩක් වුණාට ඒක කරන්නේ නෝනේ. ඈ ඉතින් අන්නේ මට්ටම මේ සතාගේ පෑදෙන කාලෙදී අන්නයා තවත් සතෙක් එක්ක සම්බන්ධකම් පවත්තන්ද දිගට පවත්වන්න පුළුවන් සමයට ඇවිල්ලයි ඒ අර ලකුණු පාන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? එතකොට මේ සත්ව අතර වෙන්නේ මොකද්ද? ඒ සතා එතෙන් යනකොට මේ සතා පොර කරනවා මේ සතා එතෙන් යනකොට අනිත් සතා පොර කරනවා පොරේ පටන් ගන්නවලු. පොරේ කියේ මොකද? එයා කණ්ඩ යන එක එයාට ඕන. ඔබ ගිහිලා වෙන තැනකින් කාපම් මෙතනින් කණ්ඩ බෑ කියලා ආහාර බෙදනවා කිව්වා. ආහාර බෙදෙනවා කියන්නේ පොතේෂන් කියන්නේ වැටවල් බැඳගෙන කූඤ්ඤ ගහගෙන කම්බි ගහගෙන ඉන්න ඔච්චක්. නමුත් එහෙම නෙමෙයි. මේකේ ඉන්න බාඹ අරකට ඵලයන් ඒක බෙදුවා. ওই බෙදුව පටන් ගත්ත දවස ඉතින් දැන් අපි කරන්නේ ඒකනේ. අපි දැන් ඊදමට ඇවිල්ලා තියෙන, ගෙට ඇවිල්ලා තියෙන ඔබ මෙහාට ඉන්න බම් බලන් ගින්ගයක් හදාගෙන ඉන්නේ. එදා පටන් ගත්තේ උඹ මං කන කරලට එන්න එපා. උඹ මං ගන්න රොණට එන්න එපා. ඔබ වෙන තැනක් හොයාගෙන රොංගන්නේ. මේ මම රොංගන්නේ එක. එතෙන්දි ඇටේ බෙදාගත්ත. ඇටෙන් තමයි ලොකුවට බෙදාගන්නේ. ඉස්සෙල්ල බෙදුවේ ඇටේ. ඈ? ඔන්න එතකොට <clears throat> දැන් ඉතින් ඉන්හිහා කියන්න චීනෙක ඇවිස්සුවොත් ඒක අවසන් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා වෙලාව 6:59. ඒකට දැන් මේන් දෙන්නේ මොනවද? මේ අපි නරකද? නැහැ. අපි නරක නැහැ. අපිව හැදිලා තින්නේ නරක නෙවෙයි. ඒකටයි මේ අපි නරකය කියන්නේ. එතකොට මේකට කරන්න වෙලා තියෙන්නේ මොකද්ද මුලදිම පෙන්නනවා ඕකේ හැදුන අන්න අවල්ලේව අස් කරන්නයි කියන්නේ. අහවල්ලේ වස් කරපුවම අනිත්‍යව තිබුණට කමක් නැහැ කියන. රහත් රහත්ුනේ මොකද? ඒ අස්කලේ යුතු ටික අස්කලහම අරව තිබුණා. නමුත් ඒ වෙලාවේ වැඩක් නෑ ඒක කියලා බැස්සා. අන්නේ විදිහේ තත්වයක් කොයිතරම් ඔප්පු වෙනවද මේ අග්ගඤ්‍ය සූත්‍රය. ඒකට දැන් ඔන්න අදට කියන්න තියෙන කොටස ඉවරයි. දැන් මේ පිළිබඳව අහන්න යමක් තියෙනවා නම් අහන්න පුළුවන්. අවසරයි. යටත් වෙන එක දී යටත් කරගන්න එක පුරුෂ නම් ක්‍රියකගේ පුරුව දැකලා හරි විඤ්ඤාණයක් වක්කන කාරණයක් දාලා මේ පස්සේ යන එක්කෙනාට පුරුෂ කියන්න අයිතියක් නැහැ නේද? නෑ මේ පස්සේ යන්නේ යටත් වෙනානේ. ඒකෝට එයා ඉස්ත්‍රි. ඔව් ඔව්. ඔය මොනවද කතා කරන්නේ? ඉස්ත්‍රි <laughs> කියලා අහන තව මගේ. මෙහෙමයි. දැන් ඔන්න අපි කියමු ඒක බෙදන්න ඉතින් වෙලා මේ දැන් ඔයා නිකන් ජීදසුනකට ඔයා කතාවද බඳිනවා ස්ත්‍රියාවක් තොට එක වෙලාවක ඔයාගේ එයාගේ ආඥා චක්‍රයට ඔයා යටත් වෙනවා වෑයම කරන්න දෙන්න බෑ කිව්ව ඇති. හා හා හොඳයි හොඳයි ගෑව ඇති ඔය ස්ත්‍රී. එන්නේ? ස්ත්‍රී. කියලා ඔය දැන් යන්න එපා. එයා කිව්ව නිසා නේ මේ දැන් යම් මොකද්ද මට වෙන්නේ දැන් නරක. ඔව් එයා කිව්ව නිසා නේ මට හොඳ නැති තමයි යන්නේ. ඒක ස්ත්‍රී නෙමෙයි. ඒ වගේ යම් අර මානසික පෙරලිය ස්ත්‍රී පුරුෂ ගැන නතුව හැදේ නෙමෙයි. එයා තොප්පියක් දාගෙන ඔටුන්නක් දාගෙන හිටියත් ඈ ඒකට කරන්න දෙයක් නැහැ. හොඳයි කිය හැටි නිකම්ම ස්ත්‍රී ඈ අන්න එහෙමයි ස්ත්‍රී පුරුෂ බෙදන්නේ නැතුව මේ හැඩෙන් නෙවෙයි දැන් තේරුණාද හොඳයි පින්නතුනි තව මොනවද හොඳයි දැන් මේ විදිහේ ධර්ම අපි විග්‍රහ කරගන්නේ ඉදිරියට ජීවිතය හරියාකාර පාවිච්චි කළා නිසි ප්‍රයෝ ජීවිතෙන් ගත යුතු ප්‍රයෝජනය මොකද්ද ප්‍රයෝජනේ මේ දැන් හැදිලා තියෙන වස්තුව නැතිකොල්ලලා කිසිම වෙන ප්‍රයෝජනයක් නැහැ මේ වස්තුව නැති කරන එකයි මේ අපේ බලාපොරොත්තු. ඒතර කියන්නේ මැරෙන්නද කියලා මැරුණොත් උපදිනවා. නෑ නෑ පිරිනොම් පාණ්ඩයි මේකෙන් වෙන්නේ. ඒකට ඒ ඒ අවස්ථාව විතරයි මේ වස්තුව නැති කරන අවස්ථාව කියන්නේ. අනිත් වස්තුව අරම ඒක නිසා ලැබිච්ච ආත්මය ඊට සුදුසු විදිහට දුකින් පීඩාවෙන් මිදෙන විදිහට ජීවිත සංවිධානය කිරීමට උදව්වක් තමයි මේ වෙන්න ලැබෙන්නේ. ඉතින් ඒ විදිහේ උදව් ලැබලා ජීවිත සංවිධානය කරන පිරිසකුයි මේ සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ විදිහේ ආයකට වෙන්නා වූ යහපත සලකා ඊට අනුව සතුටටපත් වෙන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථාන වලටත් අප පැසුරු කරන්නා ස්ථාන වලටත් අධිගෘහ ශිලම දිව්‍ය රාජ සම්මයාමින් සතුටටපත් වේවා. එයින් සතුට වෙන්නා වූ දිව්‍ය රාජ සම්මයාගේ ආශිර්වාදය මේ සැමටම ලැබීමෙන් තම තමන්ගේ ජීවිත හොඳාකාර නිසි මාර්ගයේ ගමන් කර ගැනීමට ඊජිවිරා චමුයාගේ ආශිර්වාද ලැබේවා ඊජිවිරා චමුයාට තම තමන් නමින් නැසීමේ පරිලෝකයේ මෞපියාදී ඥාති වර්ගයාටත් බොහෝත පින්තුණ්ඩත් ලෝසතුණ්ඩත් තම තමන්වත් මේ ශක්තිය කාන්තෙන්ම සියලු දුක් නිවාලන්නා නිර්වාණ ධර්ම අවබෝධයට හේතු වේවා යන සිතාචි කරගෙන ittavata ධම්මේ කියන Thank you.